සයනය කිරීම පිළිබඳ සිකපද යෝපන බික්ඛු අනුසම්පන්නේන උත්තරින් දිරත්ත තිරත්තං සහසෙය්‍ය කප්පෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 26 පිටුව යම් මහණෙක් අනුසම්පන්නයා සමග දෙතුන් රැයකට වඩා එක් සෙනසුනක සයනය කෙරේ නම් පචිති ඇවත් වෙයි මේ සිකපදෙහි සයනය කිරීම යයි කියනුයේ කය දිගහැර වැතිර ගැනීමය. එසේ වැතිරගත් භික්ෂුවට නිନ୍ଦ යාම හෝ නොයෑම ඇවැත් වීමට හෝ නොවීමට කරුණු නොවේ. මෙහි අනුසම්පන්න යයි කියනුවේ භික්ෂුව හැර සෙස්සන්ටය. තිරිසන් සත්වයෝද අනුසම්පන්න සංඛ්‍යාවට අයත් වෙති. තිරිසන් සතෙකු සමග වුවද එක් සෙනසුනක තුන් රැයකට අධිකව සායනය කළ භික්ෂුවට ඇවැත් වෙයි. මෙහි ඇවැත්වීමට ගණන් ගනු ලබන්නේ ඊතා කුඩා තිරිසනුන් හැර ආරාජිකාවට වස්තු වන තිරිසනුන්ය. බලල්, තලගොයි, මුගටි, හෝතඹු, කුකුලු, පරවි ආදීහු පරාජික ආපත්‍යයට වස්තු වන කුඩා වස්තුය. මිනිසුන් හා ලොකු සතුන් සමගම නොව පරාජිකා වස්තු වන බලල් ආදීන් සමග වූ තුන් රැයකට අධික කාලයක් සයනය කරන භික්ෂුවට ඇවැත් වෙයි. ලේන, ගේ කුරුළු, මී ආදී ඊතා කුඩා සතුන් හා සයනෙන් ඇවැත් නොවේයි. බලල් ආදී සතුන්ගේ පරාජිකාවට වස්තු වීම නොවීම පිළිබඳ විස්තරයක් කරතොත් ලියන්නට වන්නේ අසභ්‍ය කතාවකි. එබැවින් ඒ ගැන විස්තරයක් නොකරමු. සහසෙය්‍ය ආපත්‍යයට භූමිය වන්නේ සම්පූර්ණයෙන් සෙවලිකොට සම්පූර්ණයෙන් ආවරණය කළ ගෙය හෝ වැඩි හරියක් සෙවලි කළ වැඩි හරියක් ආවරණය කළ ගේය. එබඳු ගේයක භික්ෂුවක් අනුසම්පන්නයෙකු හා සයනය කිරීමේදී පළමුවන රාත්‍රියේ ඇවැත් නොවේයි. දෙවන රාත්‍රියේද ඇවැත් නොවේයි. තුන්වන රාත්‍රියේද ඇවැත් නොවේයි. හතරවන රාත්‍රිය පැමිණි කලෙහි අනුසම්පන්නේකු සයනය කරන ගෙට භික්ෂුව ගොස් සයනය කළද භික්ෂුව සයනය කරන ගෙට අනුසම්පන්නේකු පැමිණ සයනය කළද දෙදෙනා එකවර සයනය කළද භික්ෂුවට පචිති ඇවැත්වෙයි. භික්ෂුව හතරවන රාත්‍රියෙන් පසු නොකඩකොට අනුසම්පන්නයන් හා සයනය කෙරේ නම් කොතෙක්කල් වුවද රාත්‍රියක් පාසා ඇවැත් වෙයි. රාත්‍රියේ වරින් වර නැගිට නැවත නැවත සයනය කළහොත් සයනය කරන වාරයක් පාසා ඇවැත් වෙයි. භික්ෂුව නිදා සිටියේදී අනුසම්පන්නයා වරින් වර නැගිට නැවත නැවත සයනය කෙරේ නම් ඒ සෑම වාරයක් පාසාම නිසා සිටින භික්ෂුවට පචිති ඇවැත් වෙයි. යම් භික්ෂුවක් එක් ආවාසයක එකම අනුසම්පන්නයෙකු හා තුන් රැයක් සයනය කොට හතරවන රාත්‍රියේද ඒ අනුසම්පන්නයා සමග එහි සයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. ඉන්පසු ඒ අනුසම්පන්නයා හා එහි සයනය කෙරේ නම් දිනපතා පචිති ඇවැත් වෙයි. භික්ෂුවක් එක් ආවාසයක wen wen වූ අනුසම්පන්නයන් සමග තුන් රැයක් සයනය කොට හතරවන රැයෙහි අන් අනුසම්පන්නයෙකු සමග එහි සයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වෙයි. ඉන්පසුත් නොකඩ කොට සයනය කෙරේ නම් දිනපතා ඇවත් වෙයි. යමෙක් එක් අනුසම්පන්නයෙකු හා තුන් රැයක් wen wen වූ ආවාසවල සයනය කොට හතරවන රාත්‍රියේ අන් ආවාසයක ඒ අනුසම්පන්නයා හා සයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවත් වෙයි. ඉන්පසු නොනවත්වා සයනය කෙරේ නම් දිනපතා ඇවත් වෙයි. යමෙක් නානා ආවාසයන්හි නානා අනුසම්පන්නයන් හා සයනය කොට සිව්වන රැෙහි අන් ආවාසයක අන් අනුසම්පන්නයෙකු හා සයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වෙයි. එතෙන් පටන් කොහි ගොස් සයනය කළද රාත්‍රියක් පාසා ඇවැත් වෙයි. මනුෂ්‍ය අනුසම්පන්නයන් නැති භික්ෂූන් පමණක් නිදන ආවාසයක දොර වසා භික්ෂූන් සැතපුණු පසු විවෘත වූ ස්තෝපුවට බල්ලන් බලලුන් පැමිණ නිදත් නම් ඔවුන් නිසාද එහි වැසෙන භික්ෂූන්ට ඇවත් වෙයි. පරවියාද පරාජිකාවට වස්තුවන සතෙකි. ආවාසයේ සිදුරු වලින් පරවියන් ඇතුළුව නිදත් නම් ඔවුන් නිසාද එහි වැසෙන භික්ෂූන්ට ඇවැත් වෙයි. සීලිමක් ඇති ආවාසයක එහි සිදුරු වලින් පරවියන් පැමිණ වාසය කළද ඔවුන්ට ගෙතුලට පැමිණිය හැකි සිදුරු සීලිමෙහි නැතිනම් ඔව්හු පිටතින්ම අවුත් පිටතින්ම යත්නම් ඔවුන් නිසා එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් නොවේයි. බොහෝ අනුසම්පන්නයන් නිදන ගෙයක නිදන භික්ෂුවට අනුසම්පන්නයන්ගේ ගණනට ඇවත් වෙයි. බොහෝ භික්ෂූන් වෙසෙන ගේයක එක් අනුසම්පන්නයෙක් සයනය කෙරේ නම් ඔහු නිසා සියලු භික්ෂූන්ට ඇවත් වෙයි. මැදින් බිත්තියකින් වෙන් කර ඇති එක පැත්තකින් අනිත් පැත්තට මිදුලට බැස මිස යා නොහෙන එක් පියස්සක් ඇති ගෙයි එක් පැත්තක වෙසෙන අනුසම්පන්නයන් නිසා අනෙක් පැත්තේ නිදන භික්ෂූන්ට ඇවැත් නොවේ. එක් වහලක් හා එක් ස්තෝප්පුවක් ඇති දිග කාමර පේලියක එක් කාමරයක නිදන භික්ෂුවට එහි ස්තෝප්පුවේ හෝ අන් කාමරයක නිදන අනුසම්පන්නයන් නිසා ඇවත් විය හැකිය. අනුසම්පන්නයන් හා නිදන භික්ෂුව තුන්වන රාත්‍රියේ අරුණට පෙර නැගිට ආවාසයන් බැහැරව ආවාසයෙන් බැහැරව සිට අරුණෝදයෙන් පසු ආවාසයට ඇතුළු වහොත් ඒ භික්ෂුවට තෙදිනක් ඉක්මනතුරු සහ සෙය ආපත්‍ය නොවේයි. තෙදිනකට වරක් අරුණට පෙර නැගිට ගෙයින් පිටවි නැවත එන භික්ෂුවට ඇවතින් මිදී සෑම රාත්‍රියකම අනුසම්පන්නයන් හා සායනය කළ හැකිය. හිරු උදාවනතෙක් සයනය කිරීම පැවිද්දන්ට තබා ගිහියන්ටද නුසුදුසු ක්‍රියාවකි. ශ්‍රමණ ධර්මය පුරණ පැවිද්දන්ට රාත්‍රියේ පශ්චිම යාමේ අවසාන භාගය ඊතා හොඳ වේලාවකි. මේ සමාධිය නොලැබූ අයට සමාධිය ලැබෙන වේලාවකි. භාවනාව දියුණු වන වේලාවකි. බොහෝ යෝගාවචරයෝ මේ වෙලාවේදී මගඵල ලබති. එබැවින් ශික්ෂාකාමී පැවිද්දෝ අරුණට පෙර නැගිට භාවනා කරති. වැඳුම් පිදුම් කරති. වත් පිළිවෙත් කරති. එසේ කරන භික්ෂූහු කිසි කලෙක සහසෙය්‍ය ආපත්තියට නොපැමිණෙති. අරුණට පෙර නැගිට එලිමහනෙහි විසීම ගිලන් වූ විට දුෂ්කරය. එලිමහනට යාම අපහසු ගිලන් භික්ෂූන් අරුණට පෙර නැගිට Taman නිදන ආවාසය තුලම අරුණෝදය තෙක් වාඩි වී හෝ සිටිය යුතුය. සක්මන් හෝ කල යුතුය. නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසීමෙන්ද ඇවතින් මිදෙයි. එසේ නොකල හැකි ගිලන් භික්ෂුවක් වේ නම් තමා වෙසෙන ආවාසයේ නිදන අනුසම්පන්නයන් අරුණට පෙර අවදි කරවා ගෙයින් බැහැර කළ යුතුය. ඔවුන් ඒ ගෙය තුලම වුවද නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසුවද ඇවත් නොවේයි. ඉලනුන්ට නිදහස ඇති ඇතැම් සිකපදද ඇත. මේ සහසෙය්‍ය ශික්ෂාපදය ගිලන් හෝ නොගිලන් සැමටම සාධාරණය. ගිලන් බව මේ සිකපදයෙන් ඇවත් නොවීමට කරුණක් නොවේ. ද්විතීය සහසෙය්‍ය ශික්ෂාපදය යෝපන බික්ඛූ මාතුගාමේන සහසෙය්‍ය කප්පෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 29 පිටුව යම් මහණෙක් මාගමක් හා එක්ගේක සයනය කෙරේ නම් පචිති ඇවත් වෙයි මෙහි මාගමයයි කියනුවේ මිනිස්්‍ය ස්ත්‍රියටය එදින උපන් දැරියක සමග වූද සයනය කිරීමෙන් මේ සිකපදයෙන් ඇවත් වෙයි ප්‍රථම ශික්ෂාපදයෙන් ඇවැත් වන්නේ තෙදිනක් නිදා හතරවන රාත්‍රියේදී අනුසම්පන්නයන් හා සයනය කළහොත්ය. මේ සිකපදයෙන් පළමුවන රාත්‍රියේම ඇවැත් වෙයි. රාත්‍රී කාලයේහි මාගමක් සයනය කරන ගයක් තුළ වැතිරගනු සමගම භික්ෂුවට පචිති ඇවැත් වෙයි. රාත්‍රී කාලයේහි භික්ෂුව නිදා සිටින ගයට මාගමක් පැමිණ විනාඩියක් වුවද නිදාගතහොත් භික්ෂුවට ඇවැත් වෙයි. පරාජිකා ආපත්‍යයට ප්‍රමාණව තිරස්චීන ස්ත්‍රියක් හා සයනය කිරීමෙන් දුකුලා ඇවැත් වෙයි.